එහෙමනම් අපි ඉදිරියට ගමන් කරමු. දැන් එතකොට අපේ භාවනා මේ පන්ති එහෙම නැත්නම් මේ භාවනා වැඩසටහනේ නම අපි පොඩ්ඩක් වෙනස් කළා. සංසාර මන්දිර නිරෝධය කියලා. සංසාර මන්දිරය නිරුද්ධ කිරීම. එතකොට සංසාර මන්දිරය මාගේ ගුරුවරයා එහෙම නැත්නම් කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ ලිව්වේ ඕක කර තියාගෙන වර්ණා කර කර ඉන්න නෙමෙයි. සංසාර මන්දිරය කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගෙන ඕක නිරුද්ධ කරන්න. උන්වහන්සේ සංසාර මන්දිරේ ඉදිරිපත් කළා ගෝලයක් හැදුවා ඒක නිරුද්ධ කරලා දාපන් කියලා. ඒකට තමයි මම මේ ඇවිදින්න ඉන්නේ. ඕක හොඳ එකක් නෙමෙයි සංසාර මන්දිරය කියන්නේ. ඕක නරක දෙයක් සංසාර මන්දිරය කියන්නේ දුක් ගොඩක්. ඕක කරේ තියාගෙන ඉන්න එපා. ඕක නිරුද්ධ කරලා දාන්න ඕනේ. තේරුණා නේද? ඉතින් ඔය වගේ හුඟාක් මේ අනවශ්‍ය දේවල් කරේ තියාගෙන ඉන්න කට්ටිය ඉන්නවා. අතහල යුතු දේවල් අතහරින්න නැතුව කරේ තියාගෙන <laughs> වර්ණනා කර කර ඉන්නවා. තේරුණේ? පටිච්ච සමුප්පාදය කියනත් ඒ වගේ. පටිච්ච සමුප්පාදය කියන්නේ මොකද්ද? සද්ධර්මයන්ද අසද්ධර්මයන්ද? අසද්ධර්මයන් පටිච්ච සමුප්පාදය කියන්නේ. දැන් ඕක ඇහුවට පස්සේ මට ද්වේෂ කරනවා ඇති සෑහෙන පිරිසක්. පටිච්ච සමුප්පාදේ අසත් ධර්මයක් අසත් ධර්මයක් නේ නෑ. කොහොම මං කියාගෙන කියාගෙන යන්නම් ඈ. හොඳ එකක් හම්බ වුණොත් මට තියන්න ඈ. අවිජ්ජා සංකාර විඥාන නාම රූප ඈ සලායතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජාතිය නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති ඔන්න දුක්ඛස්කන්ධයාගේ සමුදය මොකද්ද පටිච්ච සමුප්පාදය දැන් හොඳ එකක් හම්බුනා නම් මට එවන්න කරුණා කරලා සද්ධර්මයක් හම්බුනා නම් නෑ නේද ඉතින් ඕක අපි අවබෝධ කරගන්න ඕනේ අවබෝධ කරගෙන ওই න්‍යායෙන් අත මිදෙන්න ඕනේ ওই පටිච්චසමුප්පාද න්‍යාය උන්වහන්සේ ඉදිරිපත් කළේ අවිද්‍යාවෙන් ඉඳන්. අවිද්‍යාව නිසා තමයි මේ ඔක්කොම අපිට ලැබෙන්නේ. පටිච්චසමුප්පාදය කඩන්න ඕනේ ඔන්න තේින් තමයි. පටිච්චසමුප්පාදය කියන්නේ මොකන්ද? භව චක්‍රය, සංසාර චක්‍රය. සංසාර චක්‍රයට මේකට කියනවා ධර්ම චක්‍රය කියලා කියනවා. ධර්ම චක්‍රය, අසත් ධර්ම චක්‍රය. සත් ධර්ම චක්‍රයක් නෑනේ. ඉතින් මේකත් අර හුඟ දෙනේ ධර්ම චක්‍රය කියලා කරේ තියා ඉන්නේ මොකක්ද දන්නවද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔයගොල්ලම කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මාර්ගයක්ද චක්‍රයක්ද කියලා? මාර්ගයක් චක්‍රයක් වෙන්න පුළුවන්ද? එහෙනම් මේ ධර්ම චක්‍රය කියලා මේ කරේ තියාගෙන ඉන්නේ මාර්ගයක් නෑ නේද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගයක මුලක් තියෙනවා, මැදක් තියෙනවා, අගක් තියෙනවා. ධර්ම චක්‍රයක මුලක් මැදක් අගක් තියෙන්න පුළුවන්ද? එහෙනම් ධර්ම චක්‍රය කියන්නේ ඕකටද? නැහැ, ධර්ම චක්‍රය කියලා කියන්නේ සංසාර චක්‍රය. භව චක්‍රය. පටිච්ච සමුප්පාදය කියන්නේ තෝක තමයි. හේතුඵල ධර්ම න්‍යාය. තේරුණා නේද? එතකොට මේ චක්‍රයක ওই ධර්ම චක්‍රය එහෙම නැත්නම් භව චක්‍රය සංසාර චක්‍රය මුලක් තියනවාද? මුලක් තියනවාද? නැහැ. ඒ වුණාට බුදු පියාණන් වහන්සේ සූත්‍ර 10000 ගණනක මේ සංසාර චක්‍රයේ හෙවත් මේ පටිච්ච සමුප්පාදය පෙන්눔 කරලා තියෙන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං ඔය විදිහට නේද? ඇයි මේ අවිද්‍යාවෙන් පෙන්눔 කළේ? ඔන්න ඔතනින් තමයි මේ භවය කඩන්න පුළුවන් ඔන්න ඔතනින්. අවිද්‍යාවට ප්‍රහාරයක් එල්ල කරපු හැටි භව චක්‍රේ කඩාගෙන වැටෙනවා. පටිච්ච සමුප්පාදේ කඩාගෙන වැටෙනවා. සංසාර චක්‍රේ කඩාගෙන වැටෙනවා. ඇයි? මේ සංසාර මන්දිරේ ආරම්භ වෙන්නේ කොතනින්ද? අවිද්‍යාවෙන් ආරම්භ වෙන්නේ. එහෙනම් අවිද්‍යාවට ප්‍රහාරයක් එල්ල කරපු හැටි සංසාර මන්දිරේ කඩාගෙන වැටෙනවා. අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ಜಾති පුනප්පුනං ගහකාරක දිට්ඨෝසී පුනගේහං නකාහසී රබ්බාපේ පාසුකා බග්ගා ගහකෝටං විසංකිතං විසංකාරගතං චිත්තං තණ්හානං කයමජ්ජකා ඔය තියෙන සංසර්ගත්වයේ මේ සංසාර මන්දිරය ගැන කියලා මේ සංසාර මන්දිරේ මට නැවත නැවත හදා දෙන්නා වූ වඩුවා හොයාගෙන මම ගියා. එම්බා වඩුව මා විසින් තොපව දැක්කා. ඊට පස්සේ මට තොප ගෙවල් හදන්නේ නැහැ. තොපේ කැණිමඩල සම්පූර්ණයෙන් විනාශ කරලා දැම්මා. ආයුධ සියල්ලක්ම විනාශ කරලා දැම්මා. මේ උදාන වාක්‍යයෙන් කියන්නේ වන් ඒකයි. ඒතර මේ සංසාර මන්දිරේ පටන් ගන්නෙ කොතනින්ද? අවිද්‍යාවෙන් පටන් ගන්නෙ. එතකොට මේ සංසාර මන්දිරේ හුඟක් හොඳ එකක් වෙන්න පුළුවන්. නරක එකක් නේද? මේක කරේ තියාගන්න ඕන එකක් නෙමෙයි. විනාශ කරලා දාන්න ඕන එකක්. විනාශ කරනවා කියලා කියන්නේ නිරුද්ධ කරලා දානවා. තේරුණානේ සංසාර මන්දිර නිරෝධය කියන්නේ ඔන්න ඕකයි. මේක නිරුද්ධ කරන්න ඕන එකක්. ඉතින් මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ සංසාර මන්දිරයේ ඉදිරිපත් කරලා කිව්වා නන්දසිරි ඕක කරේ තියාගෙන ඉන්න හදයි ඕකට නම් ඊට දෙන්න එපා. ඕක නැති කරනවා දාපන් ගාන්නේ කියලා කිව්වා. ඒක තමයි මේ හදන්නේ කරන්න කරන්න හදන්නේ. කමන්නේ නේද? ඔව් දැන් අර සුමංගල හාරුවර ඇට සැකිල්ලක් ඉතුරු කරලා තියෙනව නේද? අර හාමුදුරුවන්ගේ ඇට සැකිල්ල. ඕක ඉතුරු කළේ මොකටද දන්නවද? මේ යෝගාවචරින් ඉන්න භාවනා කරන්න ඉතුරු කළේ. හාමුදුරුවෝ ඉතුරු කරලා කිව්වා මං ඉතින් හාමුදුරුවන්ගේ එකම ශිෂ්‍යය වශයෙන් ළඟින් ආශ්‍රය කළේ අවසාන මොහොත දක්වා. නන්දසිරි මේ ඇට සැකිල්ලට කවුරු හරි වැන්දොත් එහෙම මට කරන ඊට වඩා නින්දාවක් නෑ කිව්වා. මට නින්දා කරන්න කැමති කෙනෙකුට වඳින්න කිව්වා. හාමුදුරුවෝ මහා දාර්ශනිකයෙක්. මම මේ ඇට සැකිල්ල ඉතුරු කළේ මිනිස්සුන්ගෙන් වැඳුම් පිටුම් ළමන්න නෙමෙයි. කවුරු හරි මේ ඇට සැකිල්ල ඉල්ලුවොත් එහෙම මට මේ ඇට සැකිල්ල දෙන්න. මේකට නැගලා, මේකට කෙල ගහලා, මේකට පයින් ගහලා, මේකට මුත් මල මුත්‍රා කරලා මට සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා යම් කෙනෙක් ඉල්ලුවොත් ඇට සැකිල්ල ආන් එයාට බාර දෙන්නේ කිව්වා. මම කැමති මේ ඇට සැකිල්ල ප්‍රයෝජනෙට අරගෙන මේකට නිඳා කරලා කෙල්ල ගහලා වුණක් කමන්නේ සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් කියලා කෙනෙක් ඉල්ලුවොත් එයාට දෙන්නේ කිව්වට සැකිල්ල. ආන් ඒ සඳහා තමයි ඇට සැකිල්ල ඉතුරු මේ ඉතුරු කළේ. අද ඉතින් මෝඩයෝ ඕකටත් ඇවිදින් වදිනවා. මම මොනවා කරන්නද? ඈ මං නම් කවදාවත් හැඳලා නැහැ ඔකට වඳින්නෙත් නැහැ. ඔකට තියා හාමුදුරුවන්ගේ අපවත් වෙන වෙලාවේ හාමුදුරුවන්ගේ මృతදේහයටවත් වැන්දේ නැහැ මං. වැන්දේ නැහැ වඳින්නෙත් නැහැ. තේරුණා නේද? හැබැයි හාමුදුරුවන්ගේ ಗುಣධර්මයන් මං ආරක්ෂා කරගන්නවා. ඒ හාමුදුරුවන්ගේ අදහස් බලාපොරොත්තු සියල්ලක්ම සම්පූර්ණ කරනවා. ඒවා දැනටත් කරලා තියෙනවා අනාගතයටත් කරනවා. ඒ සඳහා තමයි මේ හැම දෙයක්ම කරන්නේ. මට හාමුදුරුව මතක් වෙනකොට ඇත්ත වශයෙන් පුදුම විදිහේ ආවේගයක් ඇති වෙනවා. මම එක දවසක් හාමුදුරුවයි හාමුදුරුවන්ට කිව්වා අවසර මම කවදා හරි මේ ස්ථානයේ පුණ්‍ය භූමියක් බවට පත් කරනවා කිව්වා. මදි මදි කිව්වා. මදි කිව්වා. මං ඇහුවා ඊට වඩා මොකද කරන්න ඕනේ කියලා. පුණ්‍ය භූමියකුත් හදන්න කිව්ව පැත්තකින් කුසල භූමියක් හදන්න කිව්වා. තව පැත්තකින්. මං ඇහුවා කුසල භූමිය කියන්නේ මොකද්ද කියලා. කුසල භූමිය කියන්නේ නන්දසරේ විදර්ශනා භාවනා කරන තැන කිව්වා. පුණ්‍ය භූමිය කියන්නේ ආමිෂ පූජා කරන තැන කිව්වා. ආමිෂ පූජා කරන නැත්තන්ට කොටසක් වෙන්කරන විදර්ශනා භාවනා කරන කට්ටියට ප්‍රධාන තැන දෙන්නයි කිව්වා. අන්න ඒවයි කෙනෙක් කාමදුරු කියන්නේ. මම දැන් ඒ දේ කරලා තියෙන්නේ. ඒ ස්ථානේ මදිහන්ද මෙහෙත් පැත්තකින් තවත් ක්‍රියාවක් කරගෙන දැන් ඒකත් කරගෙන යනවා. ඒ පැත්තෙත් ඒව කරනවා. ඉතින් හාමුදුරන්ගේ අදහස් බලාපොරොත්තු සම්පූර්ණ කරා නම් යම් කෙනෙක් ඒ සියල්ලක්ම කරලා තියෙන්නේ මේ ගෝලයා තමයි. සංසාර මන්දිරේ නිරුද්ධ කරන්නෙත් මේ ගෝලයා තමයි. තේරුණා නේද? කමක් නැද්ද? <laughs> ඉතින් මේ සුමංගල හාමුදුරුව ගැන ඉතින් මට මතක් වෙන හැම වතාවකම විශාල ආවේගයක් ඇති වෙනවා. මොකද 1980 දී 1980 වෙනකම්ම මාර්ගඵල ලබන්න බෑ කියන මතය තමයි හිටියේ අපේ සමාජයේ. සෝතාපන්න වෙන්න බෑ කියලායි. කවුරුත් කිව්වේ එහෙම තමයි. සුමංගල හාමුදුරුවෝ මහා එඩිතරව අභීත ප්‍රකාශනයක් කළා අද සෝතාපන්න වෙන්න පුළුවන් කියලා. 1980 දී මට හොඳට මතකයි. 1980 දී අද සෝතාපන්න වෙන්න පුළුවන් කියන ප්‍රකාශනය ඉස්තරලාම කළේ සුමංගල හාමුදුරුවෝ. කන්නිමාර පඬිත සුමංගල හාමුදුරුවෝ. ඒ වෙලාවේ මං හිතන්නේ විශාල පිරිසක් හාමුදුරන්ට පිස්සා කියලා කිව්වා. හාමුදුරන්ට පිස්සා කිව්වා. අන්තිමට හාමුදුරුවන්ට කොළඹ රාජකරණ කියන මනෝ වෛද්‍යවරයෙක් හම්බෙන්න සිද්ධ වුණා. ඒ කවුරු කවුරු පිස්ස කියලා කියනවනේ. කියන්න බෑනේ මේ නරක වෙලාද කියලා බලන්නත් එක්කලා ගියා. ඈ මහානායක හාමුදුරුවෝ පිස්ස කියලා තමයි කතා කළේ. ඊට පස්සේ රාජකරණ මහත්තයා ළඟට ගිහිල්ලා මානසික පරීක්ෂණයක් පැවැත්තුවා. ඒ වාර්තාවේ තියෙනවා බොහොම බලසම්පන්න ශක්තිමත් නිරෝගී මනසක් ඇති පුද්ගලයෙක් කියලා. ශක්තිමත් නිරෝගී මනසක් ඇති පුද්ගලයෙක් කියලා. ඒ වෛද්‍ය වාර්තාව මම ළඟ තියෙනවා. තේරුණා නේද? ඉතින් එතන එතෙන් එනකන් 1980ට එනකන් මෑත ඉතිහාසයේ අද මාර්ගඵල ලබන්න බෑ කියන මතය තමයි හිටියේ. හාමුදුරුවෝ තමයි ඉදිරියට ඉදිරිපත් කළේ පුළුවන් කියලා. පිස්සා කියන ගෞරවනාමය ලැබුණ එක වෙනම දෙයක්. නමුත් ඊට පස්සේ තමයි මේ සෝතාපන්න කියන වචනේ එළියට ඇවිදින්න හැම තැනම පටන් ගත්තේ. සෝතාපන්න වෙන්න සෝවාන් වෙන්න සෝවාන් කරන්න භාවනා කරන්න පටන් ගත්ත ඊට පස්සේ අපි හොඳට දන්නවා ඉතිහාසය. ඉතින් ආන් ඒක නිසා යතුමන් වහන්සේ තමයි නිවන් දොර මේ වැහිලා තිබුණු නිවන් දොර සෑහෙන ප්‍රමාණයකට අපිට විවෘත කරලා දුන්නේ. ඊළඟට සිතන්න විමසන්න ඉගෙනන උන්වහන්සේ. සිතන්න විමසන්න අපිට ඉස්සර කියලා තිබුණේ හා හා බුදුහාමුදුරුවෝ දේශනා කරලා කියන දේවල් හරහා උසන්න යන්න එපා හිතන්න එපා, විමසන්න එපා, අපාය යනවා කියලා බය කරලා තිබුණේ. ආයෙ මොකටද? පොඩි කාලේ බය කරලා තිබුණේ අපි. බුද්ධ ධර්මයේ පිළිබඳව හිතන්න එපාලු, විමසන්න එපාලු. සැක කරන්න එපාලු. බය කරලා තිබුණේ. නමුත් අද අපිට පැහැදිලිව තේරෙනවා බුදුහාඳුරෝ දේශනා කළේ මොකද්ද? හිතන්න විමසන්න. මම කිව්වත් පිළිගන්න එපා. චින්තනය තුළින් තමයි දර්ශනයට යන්න පුළුවන්. චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති. හිතන පුද්ගලයා තමයි විශේෂත්වයකට යන්නේ. නා චින්තයන්තෝ පුරිසෝ විශේෂං නාධිගච්ඡති. හිතන්නේ නැති එක්කෙනා විශේෂත්වයකට යන්නේ නැහැ. ඉතින් සිටීමේ විමසීමේ නිදහස බුදු පියාණන් වහන්සේ තරම් කිසිම ශාස්ත්‍රවරයෙක් මේ ලෝකයට දීලා නැහැ පින්නතුනි. ඒකට හේතුව මොකද? සිතන්නේ විමසන්නේ නැතුව කවදාවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. බුද්ධ ධර්මය කියන්නේ ප්‍රඥා ශාසනයක්. ධර්මය කියන්නේ සත්‍ය, බුද්ධ කියන්නේ අවබෝධය. සත්‍ය අවබෝධයටයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. තේරුණා නේද? ඔය මේ එක එක්කෙනා කියන දේවල් පිළි අරගෙන ඒක ගිලගෙන ඉන්න එක නෙමෙයි බුදුදහම කියන්නේ. තේරුණේ? ඉතින් මේ කන්නිමාර සුමංගල ස්වාමීන් වහන්සේ මගේ ආධ්‍යාත්මික මට බුදුදහම කියලා දුන්න ගුරුවරයා මම මතක් කරන්න ඕනේ. ඒ සුමංගල ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයෙක් වශයෙන් මම සෑහෙන කාලයක් ත්‍රිපිටකය හැදෑරුවා. රෑ දෙක තුන වෙනකන් උන්වහන්සේ මාව ළඟින් තියාගෙන කියවනවා කියවනවා කියවනවා කියවනවා කෙලවරක් නැහැ. මටත් කියේ මේ හොඳටම තද වෙනවා නිදා ගන්න දෙන්නෙත් නැහැ. ඔය කියවනවා කියවනවා කෙලවරක් නැහැ. හ්ම්. අන්තිමට කියවලා කියවලා කියවලා මට කිව්වා නන්දසිරි දැන් නන්දසිරි මෝහත් කරලා ඉවරයි කිව්වා. ඕනෙම පඬිතු සභාවකට යන්න කිව්වා බය නැතුව. දෙවෙනියෙක් වෙන්නේ නැහැ කිව්වා. ඇත්ත වශයෙන්ම ඔබ ඉන්නතුනේ. මට ඕනෑම පඬිතු සභාවකට ධර්මයේ පිළිබඳව කියලා කතා කරන්න පුළුවන්. ධර්ම දේශනා කරන්න පුළුවන්. තේරුණේ? ධර්ම දේශනා කිරීම අතරත මම ප්‍රධාන පෙළේ ධර්ම දේශකයෙක්. හැබැයි බණ කියන්න ගියොත් නම් මම පරාද වෙනවා. මට වඩා බණ කියන්න පුළුවන් අය ඉන්නවා. තේරුණා නේද? මට වඩා බණ කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ධර්ම දේශනා කිරීම කියන එක එකක් බණ කියනවා කියන එක තව එකක්. තේරුණේ? ඉතින් මට මේ හැම තැනකදීම වෙන්නතුනේ අමතක වෙන්නේ නැති දේවල් තියෙනවා මතක් කළ යුතු දේවල් තියෙනවා මගේ අම්මා එක දවසක් මට ප්‍රකාශ කළා අම්මා මිරිස් සම්බරම්බරේ හිටියේ මං ඒ වෙලාවේ වංගඩි කොටේ උඩ ඉඳගෙන බත් කකා හිටියේ මට මතක හැටියට රෑ 8ට විතර ඇති ගිහි කාලේ පොඩි එකා ඒ කාලෙත් මං හරියම චතුර විදිහට කතා කරනවා කාටවත් මායෙක් කියලා කතා කරලා උතුර හොල්ලන්න බෑ අම්මා මට කිව්වා මොන කොහොම කියුණාද මන් දන්නේ පුතේ උඹ මහාන වුණොත් කවදා හරි. එතන මම මහාන වෙන්න හිතලවත් තිබුණේ නැහැ. අවුරුදු 13ක් විතර ඇති ඔය ප්‍රකාශනය කරනකොට. උඹ කවදා හරි මහාන වුණොත් ලංකාවේ ප්‍රසිද්ධම ධර්මදේශකයාමයි කිව්වා. මගේ අම්මා කිව්වේ ඒක. මට ඒ අම්මා ඒ විවරණය දුන්නේ. ඒ විවරණය දැන් මම ලබාගෙන ඒක දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ. තේරුණා නේද? ඉතින් මට මේ මා කතා කරනකොට මට තවත් අම්මා කෙනෙක් ඉන්නවා අත්වසයන්ම. මම බඩෙන් වැදුව අම්මා හිතෙන් වැදුව අම්මා කියලා දෙන්නෙක් ඉන්නවා. මම සුමංගල ස්වාමීන් වහන්සේගෙන් ත්‍රිපිටකය පිළිබඳව හොඳට හදාරලා උගත්කම හොඳට ඇති කරගෙන ඉන්න අවස්ථාවේදී මට ගුරු මෑණි කෙනෙක් හම්බ වුණා. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ දැනටත් අධ්‍යාපන මේ අධ්‍යාපනය ලබා දෙන ගුරුතුමියක් වන පත්මාව රාජපක්ෂ ගුරු මවතුමිය. නම එතුමිය මොනවා කරලවත් මම අමතක කරන්නේ ජීවිතේටම මට මේ ප්‍රායෝගිකත්වයේ වශයෙන් මේ ධහම ලබා දීලා මාර්ගඵල බවටපත් වෙන්න මාර්ගඵල ලබා ගන්න උපදෙස් දුන්න අම්මා තමයි ඒ පත්මාව රාජපක්ෂ ගුරු මෞතුමිය. එතුමියත් අද මේ වෙනකොටත් මේ භාවනා පන්තියක් කරගෙන යනවා. ඒක නිසා මේ භාවනා පන්තියට එන්න එතුමියට අවස්ථාවක් නැහැ. මොකද ඒ විශාල පිරිසක් ඉන්නවා දැනටත් මේ භාවනා පන්තිය කෙරීගෙන යනවා. ඒක නිසා තමයි මෙහාට වැඩි එන්නේ නැත්තේ. නමුත් ඒ ගුරු මෞතමිය තමයි මට මේ ප්‍රායෝගික වශයෙන් භාවනානුයෝගීව මේ දහම අවබෝධ කර ගැනීම සඳහා උපදෙස් දුන්නේ. සුමංගල ස්වාමීන් වහන්සේගෙන් චින්තනය හා විමසීම පිළිබඳව අවබෝධ කරගත්ත දැනගත්තා ත්‍රිපිටකය පිළිබඳව පාළි පිළිබඳව අවබෝධයක් ලබා ගත්තා ඒ පద్මාව රාජපක්ෂ ගුරු මෞතුමියගෙන් තමයි මාර්ගඵල ලබා ගැනීම සඳහා අවබෝධය ලබා ගැනීම සඳහා ඒ උත්තමාව තමයි මට උපදෙස් දුන්නේ. ඉතින් මේ පත්මාව රාජපක්ෂ ගුරුත්මෞතුමියත් නිතරම බලාපොරොත්තු වෙන්නේ මේ දහම ලෝකයට ලබා දීම සඳහා තමන්ගේ ඒ පුත්‍රවන වැඩ කටයුතු කරයි කියලා. ඉතින් එතුමියගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන ආකාරයට දැන් විශාල පිරිසක් මගෙන් දහම ලබා ගන්නවා. මේ ස්ථානයේ වගේම තවත් ස්ථාන කීපයකම ඒ දහම ව්‍යාප්ත කරනවා හෝමාගම රත්මලාන රත්නපුරේ ඒ ආදී වශයෙන් මහර තව මේ හොරණ ආදී ස්ථානවල ඒ වගේම මේ ආයතනයේ හැමදාම නේවාසික භාවනා පන්ති තියෙනවා ඊටත් ඇතුළු කරගෙන සතියක් භාවනා පුහුණුවක් දීලා ඒ වැඩ කටයුතු කරනවා. ඉතින් මේ සෑම දෙයක්ම මා කරන්නේ අවබෝධයෙන් මිසක් අනවබෝධයෙන් නෙමෙයි. උගතෙක් වශයෙන් නෙමේ දැනුමතෙක් වශයෙන් කරන්නේ. උගත්කම තියෙනවා මට නැත්තේ නෑ. මම හොඳට ත්‍රිපිටකයේ කියවලා තියෙනවා ත්‍රිපිටකයේ පාළි විතරක් නෙමේ අටුවා ටීකා ටිප්පණිය ආදී මේ හැම දෙයක් පිළිබඳව උගත්කමකුත් තියෙනවා. පාළි පිළිබඳව උගත්කමකුත් තියෙනවා. මම මගේ ආඩම්බරයක් කියනවා නෙමේ. මට මේ අවස්ථාවේදී මේවා කියවෙනවා. ඉතින් මේ ඔක්කොම උගත්කම් වලට වඩා මට ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහා මාර්ගය පෙන්වීමේ මගේ ගුරු මෞතමිය වන පත්මාව රාජපක්ෂ ඒ ගුරු මාතාව එතුමියත් මේ වගේ අවස්ථාවකදී මම ඊටාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා කාන්තාවක් වුණත්. ඉතින් මේ ඒ සුමංගල ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන ලද සංසාර මන්දිරයේ හෙවත් පංච උපාදානස්කන්ධයේ හෙවත් භව චක්‍රය සිඳින ක්‍රමය පිළිබඳව තමයි මේ පන්තියේදී මේ පින්නතුන්ට මම උපදෙස් දෙන්නේ. ඉතින් භාවනාව පිළිබඳවත් වචනයක් දෙකක් කතා කතා කරන්න ඕනේ. හුඟ දෙනෙක් භාවනා කියන වචනේ පිළිබඳව අනවබෝධයෙන් ඉන්නේ අදත් වශයෙන්ම. හුඟ දෙනෙක් භාවනා කියලා කියනකොටම හිතාගෙන ඉන්නේ භාවනා කියනවා කියලා කියන්නේ මේ විදිහට ඇත් දෙක පියාගෙන බිම් බලාගෙන ඉන්න කියන කියනවා කියන එක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. හුඟ දෙනෙක් තේරුම් ගන්න තියෙන්නේ ඕකයි. දැන් අපේ පොඩි එහෙකුට කිව්වොත් එහෙම පුතේ භාවනා කරන හැටි පෙන්වන්න. ඕන්න. මේ පොඩි එවුන්ට කවුද ඉගන්නේ? ලොකු එවුන් නෙමෙයිද? ඔය පොඩි එවුන්ට ඉගන්නේ ලොකු එවුන්. ඉතින් භාවනා කරනවා කියනකොටම ඇස් දෙක පියාගෙන බිම් බලා ගන්නවා සමහරව. නෑ පින්නතුනි. භාවනා කියන වචනේ ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕනේ. භාවනා කියන වචනේ අවබෝධ කරගන්න නැතුව භාවනා කරන්නත් බෑ. භාවනා කියන වචනේ තේරුම තමයි වඩවා ගන්නවා දිනු කර ගන්නවා කියන එක. ආශේවිතාය භාවිතාය බහුලීකතාය ආශ්‍රය කරමින් භාවිතා කරමින් නැවත නැවත නැවත නැවත වඩවා ගන්නවා. කුසල ධම්මා භාවිතා බහුලීකතා. කුසල කුසල් දහම් වඩවා ගන්නවා භාවිතා කරනවා ආශ්‍රය කරනවා. ඒක තමයි භාවනා කියලා කියන්නේ. ඕනෑම දෙයක් භාවනා කරනවා කියන්නේ නැවත නැවත නැවත නැවත ආශ්‍රය කරමින් වටවා ගන්නවා. දැන් එතකොට කෙනෙක් අහන්න පුළුවන් හාමුදුරුවනේ එහෙමනම් මේ අකුසල් දහම් භාවනා කරන්න බැයිද කියලා. පුළුවන්. ඇත්ත වශයෙන් අද ලෝකේ වැඩි හරියක් ඉන්නේ අකුසල භාවනා කරන කට්ටිය. රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා. රාගය නිතර නිතර ඇති කරගන්නවා, ආශ්‍රය කරගන්නවා, වඩවා ගන්නවා. ද්වේෂය ඇති කරගන්නවා, නිතර නිතර ආශ්‍රය කරනවා, වඩවා ගන්නවා. මෝඩකම ඇති කරගෙන නිතර නිතර ආශ්‍රය කරනවා වඩව ගන්නවා. ඒවට කියනවා අබෞද්ධ භාවනා. එහෙම නැත්නම් අකුසල භාවනා කියලා කියනවා. රාග භාවනා, මෝඩ භාවනා, දෝෂ භාවනා. දැන් මේ භාවනා කරන කට්ටිය පිස්සු වෙනවා කියලා කියනවා නේද? සහතික ඇත්ත. සහතික ඇත්ත. පිස්සු වෙන්නේ නැහැ පිස්සු වගේ බවටපත් වෙනවා කියන එක. පිස්සු වෙන්නේ නැහැ. ඒක හරියම නරක දෙයක්, හරියම භයානක දෙයක්. පිස්සු වුණොත් නම් අඟුඩාර ගිහින් දාන්න පුළුවන් නේ. පිස්සු වගේ වුණාන් පස්සේ මොකද කරන්නේ? අඟුඩ බාර ගන්නවද? පිස්සු වගේ කියලා කියන්නේ පිස්සු නෑ කියන එකයි. පිස්සු වගේ කියලා කියන්නේ පිස්සු නෑ කියන එක. ඒ වුණාට කරන තරමක් පිස්සු වැඩ තමයි කරන්නේ. එතකොට මේ தත්ත්වයටපත් වෙන්නේ කවුද? භාවනා කරන කට්ටිය. මොන භාවනා කරන කට්ටියද? අකුසල භාවනා කරන කට්ටිය. ප්‍රත්‍යඥයෝ ප්‍රත්‍යඥයෝ කියලා කියන්නේ රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා. ඒ කට්ටියට කියනවා ප්‍රත්‍යඥය කියලා. පුතු කිලේශයේ ජනෙන්තීති පුතුඥනෝ කියලා කියන්නේ කිලේශ ධර්ම වඩවා ගන්නවා, දිනු කර ගන්නවා. කිලේශ භාවනා කරනවා. එතකොට මොකද වෙන්නේ? පිස්ස වෙනවද? නෑ නෑ පිස්ස වෙන්නේ පිස්ස වගේ වෙනවා. හරිම භයානකයි. සබ්බේ පුතුජනා උම්මත්තකා විය කියලා කියන්නේ සියලු ප්‍රත්‍යඥයෝ පිස්ස වගේලෝ. ඒතර බුදුහාඳුරෝ කොතනකවත්ම ප්‍රත්‍යඥයන්ද පිස්සෝ කියලා දේශනා කරලා නැහැ. තේරුණා නේද? පිස්සෝ කියලා දේශනා කරලා නැහැ. ඇයි? පිස්සන්න බණ කියන්න බෑනේ. දැන් බුදුහාඳුරෝ ධර්ම දේශනා කරලා තියෙන්නේ කාටද? ප්‍රත්‍යඥයන් ධර්ම දේශනා කරලා තියෙන්නේ. තේරුණේ ඊට පස්සේ තමයි ඒගොල්ලෝ ආර්ය භූමියටපත් වෙලා තියෙන්නේ. එතකොට පිස්සන්ට ධර්ම දේශනා කරන්න පුළුවන්ද? බෑ නේද? පිස්සන්ට ධර්ම දේශනා කරන්නේ තවත් පිස්සෙක් පමණයි. තේරුණා නේද? බුදුහාමුදුරන්ට පිස්සු නෑනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිසිම දවසක ප්‍රත්‍යඥයන්ට පිස්සෝ කියලා නෑ. කොටින්ම කියනවා නම්. එහෙනම් කියලා තියෙන්නේ පිස්සෝ වගේ කියලා කියලා තියෙන්නේ. පිස්සෝ වගේ කියන්නේ මුන්ට පිස්සු නෑ කියන එකයි. පිස්සු නැති වුණාට මොකද කරන්නේ? කොරණ තරමක් කරන්නේ පිස්සු වැඩ කරන්නේ. පිස්සු වගේ කියන ඒවා අංගොඩ බාර ගන්නෙ නෑ. පිස්සු නම් බාර ගන්නවා. පිස්සු වගේ තියෙන කට්ටිය බාර ගන්නෑ. ඒ මොන භාවනා කරපුවාමද? අකුසල භාවනා. පුතු කිලේශේ ජනින්තේති පතුජ්ජනෝ කියලා කියන්නේ. කෙලෙස් වඩවා ගන්නවා. අන්න ඒ කට්ටිය පිස්සු වගේ හැසිරෙනවා. නමුත් බෞද්ධ භාවනාව කියන්නේ ඕක නෙමෙයි. කුසල භාවනාව කියන්නේ ඕක නෙමෙයි. කුසල භාවනාව කියන්නේ මොකද්ද? ඊට අනිත් පැත්ත. සද්ධා භාවනා, කරුණා භාවනා, මෛත්‍රී භාවනා, ප්‍රඥා භාවනා මෙන්න මේවා තමයි භාවනා කියලා කියන්නේ. යහපත් ගුණධර්ම ඇති කරගෙන යහපත් ගුණධර්ම ආශ්‍රය කරගෙන යහපත් ගුණධර්ම වඩවා ගන්නවා. ආන් ඒක තමයි භාවනා කියලා කියන්නේ. භාවිතා බහුලී කතා කරනවා. කුසල ධම්මා ආශේවිතාය භාවිතාය බහුලී කතාය. ඔන්න ඕකයි භාවනා කියලා. කුසල් දහම් ඇති කරගෙන ආශ්‍රය කරමින් නිතරම දියුණු කරගෙන යනවා. යානි කතාය කුසල් දහම් යානාවක් බවට පත් කරගන්නවා. වත්තු කතාය කුසල් දහම් නැමැති ඉඩ මෙහි පදිංචි වෙනවා. තේරුණා නේද? අනුට්ඨිතාය ಪರಿචිතාය ඒව නැවත නැවත වඩව ගන්නවා. ඒක නැවත නැවත ප්‍රගුණ කර ගන්නවා. ආන් ඒව තමයි කුසල භාවනා කියලා කියන්නේ. හරි නේද? එතකොට භාවනා කියන්නේ මොකද්ද? බෞද්ධ භාවනාව කියන්නේ මොකේද? ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදී ගුණධර්ම ඇති කරගෙන නැවත නැවත ආශ්‍රය කරමින් ඒකම යානාවක් බවට පත් කරගෙන ඒකම ඉඩමක් බවට පත් කරගෙන එහි පදිංචි වෙලා කුසල් දහම් දිනු කරගන්නවා කියන එකයි භාවනා කියලා කියන්නේ. පැහැදිලි නේද? එතකොට භාවනා කරන්නේ නැතුව සමාජයේ හොඳ මිනිහෙක්වත් වෙන්න පුළුවන්ද? බෑ නේද? කුසල් දහම් වඩව ගන්න නැතුව සමාජයේ හොඳ මිනිහෙක් වෙන්න බෑ නේද? මාර්ගඵල පැත්තකින් තියමුකෝ. එහෙමනම් සමාජයේ හොඳ මිනිහෙක් වෙන්න මේ කුසල් දහම් දිනු කරගන්න ඕන නේද? තේරුණා නේද? දැන් භාවනා කියන්නේ මොකද්ද? කුසල් දහම් දිනු කරගන්නවා. ඒ කුසල් දහම් අතර ප්‍රධානම කුසල ධර්මයේ තමයි සත්‍ය අවබෝධ කරගන්න එක. අනවබෝධය නිසා තමයි අපිට මේ සංසාර මන්දිරය ඇති කරගෙන සංසාර මන්දිරයට වෙලා දැවි දැවි තැවි තැවි මේක පින්නතුනේ ගිනි 11කින් දැවෙන තැනක්. මේ සංසාර මන්දිරය කියන්නේ ගිනි 11ක් මේක තියෙනවා. රාගාදී 11 ගින්න බුරබුරා බුරබුරා නැගනගා තියෙන තැනක් තමයි සංසාර මන්දිරය කියලා කියන්නේ. ඒ සංසාර මන්දිරයට වෙලා අපිට මේ දුක් විඳින්න සිද්ධ වෙලා තියෙන්නේ මක් නිසාද? රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා කරපු ගමන්ද. දැන් මොකද්ද කරන්න ඕනේ? ඒකේ අනිත් පැත්ත ප්‍රතිවිරුද්ධ බලවේගයක් දමන්න ඕනේ. ඈ ශ්‍රද්ධාව, කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව ආදී ගුණධර්මයන් ඇති කරගෙන ඒවා ආශ්‍රය කරමින් ඒක ඉදමක් බවට පත් කරගෙන ඒක යානාවක් බවට පත් කරගෙන නැවත නැවතත් නැවත නැවතත් ගුණධම් දිනු කරගන්න එක තමයි භාවනා කියලා කියන්නේ. බෞද්ධ භාවනාව කියන්නේ ඔන්න ඕකයි. තේරුණේ? ඒතර ලොකුම ගුණධර්මය මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව ඇති කරගන්නේ කොහොමද? චින්තනය තුළින්. ප්‍රඥාව ඇති කරගන්නේ චින්තනය තුළින්. එහෙමනම් අපි කරන්න ඕන ලොකම ලොකු භාවනාව තමයි සිතන්න ඕනේ විමසන්න ඕනේ. මොනවද? ධර්මයේ පිළිබඳව හිතන්න ඕනේ. සත්‍යයේ පිළිබඳව හිතන්න ඕනේ. ඒක හිතන්න නම් ඉස්සල්ලා මොකද කරන්න ඕනේ? ඉස්සල්ලාම අපි සත්පුරුෂයෙක් ළඟට යන්න ඕනේ. ධර්මයේ දැනගත්ත උත්මයෙක් ළඟට යන්න ඕනේ. අන්න ඒක තමයි ප්‍රඥා සංවර්ධනික ප්‍රතිපදාවේ පළවෙනි පියවර. පඤ්ඤා කාමේන ගහපති අරිය ශාවකේන පඤ්ඤා සංවත්තනිකා පටිපදා පටිපජ්ජිතම්බා ප්‍රඥාව කැමති ආර්ය ශ්‍රාවකයා විසින් ප්‍රඥාව ලබා දෙන්නා වූ ප්‍රතිපදාවක යෙදිය යුතුයි. මොකද්ද මේ ප්‍රඥාව ලබා දෙන ප්‍රතිපදාව? චත්තාරෝ මේ භික්කමේ ධම්මා භාවිතා බහුලී කතා මහා පඤ්ඤතාය සංවත්තන්ති. මහණෙනි කරුණු හතරක් භාවිතා කිරීමෙන් බහුල කොට වැඩීමෙන් මහා ප්‍රඥාව ලැබෙනවලු. මහා ප්‍රඥාව. මොකද්ද මේ කරුණු හතර? සප්පුරේ සංසේවය, ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම පටිපත්තිය. ඉමේකෝ භික්කවේ චත්තාරෝ ධම්මා භාවිතා බහුලේ කතා මහා පඤ්ඤතාය සංවත්තන්ති. මෙන්න මේ කරුණු හතර වඩා ගැනීමෙන් බහුලකොට වැඩීමෙන් භාවිතා කිරීමෙන් ආශ්‍රය කිරීමෙන් ඒ කරුණු හතර තුල තමාගේ ජීවිතේ පවත්වාගෙන යාමෙන් ඒක යානාවක් බවට පත් කර ගැනීමෙන් ඉඩමක් බවට පත් කර ගැනීමෙන් මහා ප්‍රඥාව ලබා ගන්න පුළුවන්. ආන්ගේ කරුණු හතර තමයි සත්පුරුෂ සංසේවය පළමුවෙන්ම තියෙන්නේ. සත්පුරුෂයා කියලා මෙතන කතා කරන්නේ ධහම දැනගත්ත දැකගත්ත උත්මයෙක් කියන එකයි සත්පුරුෂයා කියලා කියන්නේ. සත්පුරුෂයෝ නම් ඕනතරම් ඉන්නවා. දැන් කතෝලිකයෝ අතරත් සත්පුරුෂයෝ ඉන්න පුළුවන්. මුස්ලිම් කාර්යය අතරත් හොඳ මිනිස්සු ඉන්න පුළුවන්. හොඳ මිනිහා කියන අර්ථයනොත් සත්පුරුෂයා කියලා කියනවා. මෙතන තියෙන්නේ ඒ අර්ථය නෙමෙයි. හොඳ තමයි. ඒ හොඳ වුණාටම මදි. ධර්මය අවබෝධ කරගත්ත උත්මයෙක් වෙන්න ඕනේ. මෙතන සත්පුරුෂය. ඒ සත්පුරුෂ පුටුවේ වාඩි වෙන්න නම් ධර්මයේ දැනගත්ත දැකගත් ආර්ය පුද්ගලයෙක්ම වෙන්න ඕනේ. එතකොට සත්පුරුෂයෙක් ළඟට පැමිණීමත් භාවනාවක්. තේරුණේ? දැන් ඔයගොල්ල gederin නික්මුණා නම් අපි භාවනා කරන්න යන්න ඕනේ. අහවල් ස්ථානයට යන්න ඕනේ. කියලා පියවරක් පියවරක් ලැබුවා නම් හැම පියවරක්ම භාවනා කියන වචනයට අයිතියි. මේ ස්ථානයට ආවා ඇවිදින්න ඒ සත්පුරුෂයාණන් වහන්සේ ළඟට ඇවිදින් කන් යොමු කරනවා ආශ්‍රය කරනවා නැවත නැවත නැවත නැවත නැවත නැවත ආශ්‍රය කරනවා. ආන් ඒක තමයි භාවනා කියලා කියන්නේ. ඒතර සත්පුරුෂයෙකුට කන් යොමු කරනකොට ඉස්සල්ලාම ඇහෙන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාද න්‍යායට අනුව සත්‍යය තමයි ඇහෙන්න පටන් ගන්නෙ. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති. පටිච්ච සමුප්පාදේ දැක්කයන් පස්සේ තමයි ධර්මයේ දකින්න පුළුවන්. ආන් මේ ධර්මයේ ඇසීම තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ධර්ම ශ්‍රවණය කිරීම. ඒතර ධර්ම ශ්‍රවණය කිරීමත් භාවනාවක් නේද? ඒකත් භාවනාවක්. ගෙදර ඉඳන් පියවරක් තිබුණනම් අපි අහවල් තැනට යන්න ඕනේ. අහවල් තැන සත්පුරුෂයෙක් ඉන්නවා කියලා අපිට ආරංචියක් ලැබිලා තියෙනවා කියලා ඒ පියවරක් පියවරක් පාසාම භාවනා කියන වචනේට තමයි අයිති වෙන්නේ. මෙතෙන් දැවදින් වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කිරීමත් භාවනාවක්. නැවත නැවත නැවත නැවත මේ ධර්ම ශ්‍රවණය කිරීම ඒක තමයි භාවනාව දියුණු කරගන්නවා කියන්නේ. තේරුණේ? ඊළඟට ධර්ම ශ්‍රවණය කිරීම. ශ්‍රවණය කළාට මදි. අනික් කාරණාව මොකද්ද? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ සිහි නුවණින් ධර්මය ගැන හිතන්න පටන් ගන්න ඕනේ. චින්තනය කියලා කියන්නේ චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති. සිතන පුද්ගලයාම විශේෂත්වයකට යන්නේ. විශේෂත්වයකට යනවා කියලා කියන්නේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එක. එහෙනම් ධර්මය අවබෝධ කරගන්න ප්‍රධාන වශයෙන්ම අපි අවශ්‍ය කරන කරුණ තමයි සත්පුරුෂයෙක් කරා යනවා ධර්ම ශ්‍රවණය කරනවා ඒක දරා ගන්නවා දරාගෙන එහෙම් පිටින්ම ගිලි ගෙඩි පිටින්ම ගිලගන්නේ නැතුව හිතන්න පටන් ගන්නවා විමසන්න පටන් ගන්නවා ආන් ඒක තමයි භාවනා කරනවා කියන්නේ ඊළඟට චින්තනයේ තුලින් චින්තාමේ ප්‍රඥාව ලැබෙනවා භාවනාමේ සුතමේ පඤ්ඤා කියන්නේ උගත්කම සුතමේ පඤ්ඤා කියලා කියන්නේ චින්තාමේ පඤ්ඤා කියලා කියන්නේ අසා සිතා විමසා බැලීම චින්තාමේ පඤ්ඤා යලිත් යලිත් යලිත් යලිත් භාවිතා බහුලීගතා කිරීම හේවත් නැවත නැවත නැවත නැවත චින්තනයේ දියුණු කරගෙන යාම තමයි භාවනාමය පඤ්ඤා කියලා කියන්නේ. ඒතර භාවනා කරන්නේ චින්තනයමයි. ඇති කරගන්නේ චින්තනයමයි. දියුණු කරගන්නේ චින්තනයමයි. චින්තනය ඇති කරගන්න ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. නැත්නම් හිතන්න දෙයක් නෑ නෑ නේද? ආ මේක තමයි භාවනා කියලා කියන්නේ. කුසල භාවනා කියන්නේ ඒකයි. මේක නැවත නැවත නැවත නැවත වඩ아가න යනවා. එතකොට මොකද්ද වෙන්නේ? සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක් ඉදිරිපත් වෙනවා. සක්කාය දිට්ඨියට ප්‍රතිවිරුද්ධ බලවේගයක්. ඒක සක්කාය දිට්ඨිය කියන්නේ මොකද කියන එකත් අවබෝධ කරගන්න ඕනේ. දැන් භාවනා කියන වචනේ තේරුම දන්නවද නේද? කුසල භාවනා අකුසල භාවනා කියලා භාවනා දෙකක් තියෙනවා. අකුසල භාවනා කියන්නේ කෙලෙස් වර්ධනය. පාප කර්මයන් වර්ධනය කරගෙන ඉදිරියට යනවා. රාග භාවනා, දෝෂ භාවනා, මෝඩ භාවනා. ඒ භාවනා කිරීමෙන් මොකද වෙන්නේ? පිස්සෝ වගේ බවටපත් වෙනවා. තේරුණේ පිස්සෝ වගේ බවටපත් වෙනවා. එතකොට බෞද්ධ භාවනාව කියන්නේ ඒක නෙමෙයි. බෞද්ධ කියන්නේ ප්‍රඥාව කියන එකනේ. බෞද්ධ භාවනාව කියන්නේ කුසල භාවනාව. කුසල භාවනාව කියන්නේ ප්‍රඥා භාවනාව. ප්‍රඥා භාවනාව කියලා කියන්නේ මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන කරුණු කාරණා ටික ඇති කරගෙන දියුණු කරගෙන ඉදිරියට ගමන් කිරීම. ඒතර මහා ප්‍රඥාව ලබා ගැනීමට අවශ්‍ය කරන කාරණා මොනවද? සත්පුරුෂයෙක් ළඟට යාම, ධර්ම ශ්‍රවණය කිරීම, අසා දරාගෙන සිතා විමසා බැලීම, සිතා විමසා බලා යලිත් යලිත් යලිත් යලිත් යලිත් යලිත් සිතනවා විමසනවා. මොකද්ද? ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියන එක තමයි සත්පුරුෂයෙක් ළඟට ඇවිදින් අහන්න සිද්ධ වෙන්නේ. ආන් මේක නිතර නිතර විමසා බැලීම තමයි චින්තනය කියන්නේ. නැවත නැවත නැවත නැවත භාවිතා බහුලීකතා කිරීම තමයි භාවනා කියලා කියන්නේ. අන්න ඒක තමයි භාවනාමය ප්‍රඥා කියලා කියන්නේ. දැන් පැහැදිලිද බෞද්ධ භාවනාව කියන්නේ? ඉතින් ඒ සඳහා අපිට ශක්තිමත් හිතක් ඕන කරනවා. ශක්තිමත් මනසක් ඕන කරනවා. ඒ ශක්තිමත් මනස සහ ශක්තිමත් හිත ලබා ගැනීමට සමත භාවනාව කියලා අපි සමාධි භාවනාවක් ඉදිරිපත් කරනවා. සමත භාවනාව කියලා කියන්නේ එක අරමුණක සිහිය පිහිටවා ගන්නවා. හැබැයි ඒ අරමුණත් උපේක්ෂක අරමුණක් වෙන්න ඕනේ. මේ රාගයෙන්, ద్వේෂයෙන් යුක්ත අරමුණක සිතක පිහිටව ගන්න වැඩක් නැහැ. ඒකෙන් ලැබෙන්නේ අකුසල සමාධියක් ලැබෙන්නේ. නමුත් අපිට ඕන කරන්නේ මදහස් සිතක් ඇති කරගන්න. ඒක නිසා එක්තරා අරමුණක් උපේක්ෂක අරමුණක් අරගෙන ඒක සිහිය පිහිටවා ගන්නවා. ඒක තමයි සමතය කියලා කියන්නේ. ඒක බොහෝ වේලාවක් දිනු කරගන්න එක තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට මොකද වෙන්නේ අපිට මානසික ශක්තිය ඇති වෙනවා. ඒ වාගේම උපේක්ෂක සිතක් තුළින් මදහස් එකක් ඇති වෙනවා. ඒක තමයි චෛතසික ශක්තිය, චිත්ත ශක්තිය කියලා කියන්නේ ඒකයි. ශක්තිමත් හිත කියන්නේ ඒකයි. සත්‍යය අවබෝධ කර ගැනීමට මදහස් එකක් ඇති කරගන්න ඕනේ. තේරුණේ? ඒතර මේ සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? මානසික ශක්තිය හා චින්තන ශක්තිය ඇති කරගන්නේ ඒක. මානසික විවේකයේ තුළින් මදහස් එකක් ඇති කරගන්නවා. ඒක තමයි සමාධි භාවනාවෙන් කරන්නේ. ඊට පස්සේ තමයි අනිත් පැත්තට හැරිලා ප්‍රඥා භාවනාව පැත්තට යොමු වෙන්නේ. ප්‍රඥා භාවනාවේ මූලාරම්භය තමයි සත්පුරුෂයෙක් වෙත යාම. ධර්ම ශ්‍රවණය කිරීම, සිතා විමසා බැලීම, යලිත් යලිත් යලිත් යලිත් ඒ කාර්යයේ නියැලීම. අන්න ප්‍රඥා භාවනාව. ඉතින් මෙතෙන්දි මට කියන්න සිද්ධ වෙනවා සමහරව දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලත් මම එක්කලා කිව්වා අනේ හාමුදුරනේ මට මේ සමාධිය කියන එක නම් පැහැදිලිමදි කියලා. මං එයාගෙන් ඇහුවා ඔයාට මම කියන දේ තේරෙනවද කියලා. ඒ දේ තේරෙනවා. ඒක නම් හොඳට තේරෙනවා කිව්වා. මම කියන්නේ ඇති. සමාධිය කියන එක චිත්ත ඒකාග්‍රතාවය කියන එක අපි කාටත් තියෙනවා. නැති කෙනෙක් නැහැ. ඔය කට්ටියට චිත්ත ඒකාග්‍රතාවයක් තිබුණේ නැත්නම් මොනවා කරලවත් මෙතෙන් දෙන්න බෑ. දැන් ගෙදෙට්ට යන් ගෙදර යන්න ඕනේ කියලා පිටත් වුණා නම් චිත්ත ඒකාග්‍රතාවේ නැත්නම් ගෙදෙට්ට යන්න පුළුවන්ද? කොහේයිද දන්නේ නැහැ නේද? කොහේයිද දන්නේ නැහැ. ඉතින් ඒකාග්‍රතාවය කියන එක තියෙනවා. නැත්තේ නැහැ. ඒක ඉතින් එක එක්කෙනාට විවිධ මට්ටම් තියෙනවා. ඉතින් අර විවිධ මට්ටම් තියෙන කට්ටියගේ අඩු මට්ටම් තියෙනවා, වැඩි මට්ටම් තියෙනවා. ඉතින් ඒවා දියුණු කර ගැනීම සඳහා තමයි අපි සමත භාවනාව ඉදිරිපත් කරන්නේ. ඉතින් සමත භාවනාව කරගන්න බැරි වුණා කියලා මන්දෝසාහි වෙන්න නම් එපා. එච්චරයි. මේ කියන දේ තේරුම් ගන්න පුළුවන් නම් මේ කියන දේ පිළිබඳව සිත යොමු කරගෙන චින්තනය චින්තනය දිනු කරගෙන චින්තනය ඇති කරගන්න පුළුවන් නම් මේ කියන දේ අසා ගන්න දරා ගන්න සිතන්න විමසන්න. ඒතර ඔබේ සිත ශක්තිමත් සිතක් නම් ඔබට පුළුවන් වෙනවා ඉදිරියට ගමන් කරන්න. මම මේක කියන්න හේතුව මොකද? අර සමතය සමාධිය සකස් කරගන්න බැරි වුණ කට්ටිය මන්දෝසාය වෙනවා. මං කැමති නෑ මන්දෝසාය වෙනවට. අතනින් කරන්නේ කඩුවක් මුවා තියාගන්න එක විතරයි. කඩුව මුවක් තියෙනවා නම් මුහත තියෙනවා නම් තවත් මුවක් කරන්න ඕනේ නැත. අවශ්‍ය නැහැ නේද? ඒක නිසා මන්දෝසහාය වෙන්න එපා. ඔබේ චින්තනය ඔබට දියුණු කරගන්න පුළුවන් ශක්තිය ඔබ ළඟ තියෙනවා. ඔබ මිනිස්සෙක් දියුණු කරගන්න පුළුවන් උසස් මනසක් තියෙන කෙනෙක්. ඒක නිසා සමාධියට යන්න බැරි වුණා කියලා මන්දෝසහාය වෙන්න එපා. සමාධියට යන්න පුළුවන්. මම ඒක කියලා දෙන්නම්. ඒක කියලා දුන්නාන් පස්සේ ඒ කට්ටිය කියයි හාමුදුරුවනේ සමාධියට යන්නේක තරම් ලේසි වැඩක් මේ ලෝකෙම නෑ කියලා. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සිත සමාධි කරගන්න තරම් ලේසි වැඩක් පහසු වැඩක් කොහෙවත් නෑ කියලා කියයි. ඒක නිසා මේ භාවනා පන්තියට නෑවිදින් ඉන්න එපා. දිගටම එන්න. මෙතනින් බැයි නම් මාව පුද්ගලිකව වැවිදින් හරි හම්බ වෙන්න. එහෙම නැත්නම් අපේ නේවාසික භාවනා පුහුණුවක් තියෙනවා. එතෙන් හරියෙන්න. එතකොට පුළුවන්කම තියෙනවා මේ සමාධිය සකස් කරගන්න. මෙතෙන්දී සමාධිය සකස් වුණේ නෑ කියලා මේ කියන දෙයට ඇහුම්කන් දෙන්න නැතුව ඉන්න නම් එපා. අහන්න දරා ගන්න සිතන්න විමසන්න ඒ ඒ හරිය පුළුවන් නම් ඇති එතකොට අසා දරාගෙන සිතා විමසා බැලීම තුළින් ප්‍රඥාව දියුණු වෙන්න දියුණු වෙන්න අර චිත්ත ඒකාග්‍රතාවයත් ඒ තුළින්ම දියුණු වෙලා යනවා දැන් මට එක මාත්‍යයක් ඇවිදින් කිව්වා ආමතුරුනේ මම අනිත්‍ය ප්‍රතිසංයුක්තව ඉන්න අවස්ථාවේදී මොකවත්ම දැනෙන්නේ නැතුව කියලා සමාධියකට යනවා කිව්වා අර මම කියලා දුන්නේ අට්ඨාරස භාවනාව අට්ඨාරස ආයතනය පිළිබඳව ඇස අනිත්‍යයි දුකයි අනාත්මයි වර්ණ රූපී අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඒක මාත් එක්ක ඇවිදින්නේ කිව්වා ඒ ටික හිතනකොට මම සමාධිගත වෙලා ඉවරයි කිව්වා මේ අරමුණු සියල්ලක්ම ඉවත් වෙලා ගිහිල්ලා මට හරීම සැහැල්ලුවක් සැනසීමක් ඉහළට පාවී යාමක් දැනෙනවා කිව්වා ඒක තමයි නියම සමාධිය විදර්ශනා සමාධිය කියන්නේ ලෝකෝත්තර සමාධිය කියන්නේ ඕන නෝකයි චින්තනය තුලම ඒකාග්‍ර වෙලා ධර්මයේ පිළිබඳව හිතන්න පටන් ගන්නකො එතනම සමාධිගත වෙනවා. මෛත්‍රී භාවනාව කරන්න දිගටම බලන්න. මෛත්‍රී භාවනා කරනකොට සමාධිගත වෙනවා. තේරුණේ? දැන් මේ බොහෝ දිනෙක අහන ප්‍රශ්නය තමයි බුදුහාමුදුරුවෝ විදිහට සමත භාවනාවක් කළාද? දිගයි දිගයි කෙටි කෙටි කීවද? ධාන වලට යවුවද? කියලා මගෙන් අහනවා. බුදුහාමුදුරන්ට එච්චර එහෙම කරන්න අවශ්‍යකමක් තිබුණේ නැහැ. උන්වහන්සේගේ සම්බුදු හඬ මధుර මනෝහර සම්බුදු හඬ පැතිරිලා යනකොටම උන්වහන්සේගේ ශ්‍රී දේහය දකිනකොටම බුදු හඬ ඇහෙනකොටම සමාධිගත වෙලා ඉවරයි. තේරුණා නේද? ඔය දාන කතන් සීල කතන් සංඝ කතන් කාමානං ආදීනවං ඕකාරං සංකිලේසං නික්කම්මේ ආනිසංසං වශයෙන් බුදු පියාණන් වහන්සේ ආනුපුබ්බේ කතාව තමයි දේශනා කරන්න පටන් ගන්නෙ. ඒ ආනුපුබ්බේ දේශනාව කරගෙන කරගෙන යනකොට කට්ටිය සමාධිගත වෙලා ඉවරයි. ඒක කරගෙන කරගෙන යනකොට බුදුහාඳුනන්ටම තේරෙනවා යදා භගවා අඤ්ඤාති කල්ලචිත්තං මුදුචිත්තං උදග්ගචිත්තං ප්‍රසන්නචිත්තං බුදුහාමුදුරන් තේරෙනවා මේ කට්ටිය දැන් කල්ලසිතක් ඇති කරගෙන තියෙන්නේ කල්ලසිතක් කියන්නේ සුදුසු සිතක් කියන එකයි මුදුචිත්තං මේ කට්ටියගේ සිත මෘදු වෙලා තියෙනවා උදග්ගචිත්තං උදාග්‍රයටපත් වෙලා තියෙනවා ප්‍රසන්නචිත්තං පැහැදිලි වෙලා තියෙනවා කොටින්ම කියනවා නම් කාමයේ පංච නීවරණ යට වෙලා ධර්මයේ තුලම සමාධිගත වෙලා තියෙනවා අන්න එතෙන්දී උන්වහන්සේ බුද්ධානං සාමුක්ඛංසිකා ධම්මදේශනා අතම් ප්‍රකාශේති දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං ආන් එතෙන්දී බුදුවරයන්ටම සාධාරණ වුණා වූ සාමුක්ඛංශික ධර්ම දේශනාව වේවා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. සේයතා බිනාම සුද්ධං වත්තං අපගත කාලකං සම්මදේව රජනම් ප්‍රතිගන්නේය. පිරිසිදු වස්ත්‍රයකට සායම් පවනකොට සායම් උරාගන්නේ යම්සේද ආන් මේ විදිහට තස්මින් යේ වාසනේ විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී යංකින්චි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන தත්ත්වයටපත් වෙනවා. ධම්මක ඇති වෙනවා. සම්මා දිට්ඨිය ඇති වෙනවා. සෝතාපන්න වෙලා නැගිටිනවා. සමහරු රහත් වෙලා නැගිටිනවා. මේ බුද්ධ දේශනාව තුළදී. මේ සමාධිය දේශනාව තුළින්මයි ලැබෙන්නේ. තේරුණා නේද? ඒක නිසා ඒවට මන්දෝසය වෙන්න එපා. දැන් මේ දේශනාව තුළිනුත් ඔය කට්ටියට සමාධියක් ඇති වෙනවා ඇති. මේකටම අහුම්කම් දීගෙන ඉන්නකොට හිත දුවන්නේ නැහැ නේද කොහෙවත්. අන්න ඒක නෑ කියන්නේ. ඉතින් මට ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණා. මගෙන් අහනවා බුදුහාමුදුරුවෝ වගේ සමාධි දුන්නාද, ධාන වලට යවුවද, දිගයි දිගයි කෙටි කෙටි කිව්වද විකාර නේද කියලා මගෙන් අහනවා ඉතින්. මං කිව්වා ඉතින් මේ බුදුහාමුදුරුවෝ එහෙම කළේ නෑ. උන්වහන්සේලා තරම් ශක්තියක් අපිට නෑනේ. ඉතින් අපි ඉතින් ගාක් අමාරුවෙන් කිය කියා අමාරුවෙන් මේ කට්ටිය ආනාපාන සමාධියට දමාගෙන ඉතින් අමාරුවෙන් එක් යනවා. බුදුහාමුදුරන් තරම් ශක්තියක් අපිට නැති හන්දා. බුදුහාමුදුරුවෝ එහෙම කළේ නැහැ. එහෙම කරන්නෙත් නැහැ. තේරුණා නේද? උන්වහන්සේ කෙලින්ම දේශනාව පටන් ගන්නෑ. තේරුණේ? එතනින්ම සමාධිගත වෙලා ඉවරයි. මොකද්ද මේ දැන් අපි කරන එකෙන් කරන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. ඉතින් සම්බුද්ධ දේශනාව පටන් ගත්තට පස්සේ පින්නතුනේ මොන කාමච්ඡන්ද ව්‍යාපාදද නේද? කාමච්ඡන්ද ව්‍යාපාද කෑලිවත් ඉතුරු වෙන්නේ නැහැ. ඒවා යට යනවා. තීන මිද්දයක් නැහැ බුදුහාඳ ඇහෙනකොට. මොන තීන මිද්දයක්ද? නිින්ද යනව නෙමේ කන් හතරක් යනනම් හොඳයි කියලා හිතනවා මේ බනහන්න නේද? කන් දෙක මදි කියලා හිතනවා. දැන් මේ පින්නතුන්ටත් මං හිතන්නේ හිතේ දන්නේ කන් හතරක් තිබුණා හොඳයි කියලා. <laughs> කන් දෙක මදි කියලා හිතන නැහැද? ඈ මොන තීන මිද්දයක්ද ආයේ? කාමච්ඡන්ද ව්‍යාපාද තීනමින්ද උද්දච්ච කුක්කුච්ච උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ චරිතය පිළිබඳව හැකේනේ. ඉතින් ඒවා ඉතුරු වෙන්නේ මේ දේශනාවන් තුළදී. විචිකිච්ඡාවක් නැහැ. මේ පින්නතුරුන් දැන් පැහැදිලිව තේරෙනවා ඇති මේ දේශනා කරන දේශකයා මේ ඉගෙනගෙන ඇවිදින්න කටපාඩම් කරගෙන ඇවිදින් කියන කෙනෙක් නෙමෙයි. ධර්මයේ තුල ඉඳගෙන කතා කරන්නේ. ඉතින් ගුරුවරයා පිළිබඳව සැකයක් ඇති වෙන්න විදිහක් නැහැ. පංච නීවරණ යට යනවා. ඉතින් මම මේ ගැන හිත හිතා ඉන්නකොට මට එක දවසක් මිනිහෙක් කෝල් එකක් දුන්නා ආමුදුරනේ මෙන්න මේ අපේ අම්මන්ඩිත් ඇවිදilla ඔන්න බීම් බලාගෙන මොනවද කර කර ඉන්නවා. මේ ඕවට නම් මට කතා කරන්න එපා ඔබ වහන්සේ. මේ මට ඔබ වහන්සේ හම්බ වෙන්න ඕනේ. මට මේ කරුණු කාරණා ටිකක් ප්‍රශ්න ටිකක් තියෙනවා දැනගන්න ඔබ වහන්සේ හම්බ වෙන්න ඕනේ මට. කියලා කෙනෙක් කෝල් එකක් දුන්නා. හැබැයි හාමුදුරනේ භාවනා කරන්න නම් කතා කරන්න ඉන්න එපා කොහොමයි කළා. මන්නම් එන්නේ නැහැ මෙන්න මේ අපේ අම්මන්ඩිට ඇවිදilla ඔයාට ඇවිදilla මෙන්න මේ මොනවද කර කර ඉන්නව මන්නම් ගණන් ගන්න ඉන්නේ නැවවා. මට නම් කතා කරන්න එපා කිව්වා. භාවනා කරන්න. මම ඔබ වහන්සේ හම්බෙන්න එනවා කිව්වා. ප්‍රශ්න ටිකක් අහගන්න. මම කෝ එන්නේ කියලා. එයා ආවා. එයා මේ වරාය ඉංජිනේර කෙනෙක්. අවුරුදු 58ක් විතර වගේ වයස එයාට හොඳ බුද්ධිමත් පුද්ගලයෙක්. ඇවිදilla ඉතින් මයින් ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම හොඳ ලස්සනට උත්තර දුන්නා ඒවට. 100 200ක් හොඳට උත්තර දුන්නා. උත්තර දීලා ඉවර වෙලා මම ඇහුවා ඔයාගේ ප්‍රශ්නේ ඉවරද කියලා. ඉවරයි ඉවරයි හාමුදුරනේ කිව්වා. දැන් මාත් පොඩි දේශනාවක් කරන්න දෙයක් කිව්වා. හොඳමයි හාමුදුරනේ කිව්වා. මම ඇත්ත වශයෙන්ම දේශනාවක් කළා එදානම් පැයක දේශනාවක් කළා මම. පැය ඉවර වෙනකොට එයා නින්ද ගියේ නෙමෙයි. සමාධියට ගිහිල්ලා. මම ඊට පස්සේ මහත්යෝ මහත්යෝ ඊට පස්සේ හැරිය. මං කව නින්ද කියන්නේ හාමුදුරනේ මොන නින්දක්ද? මට ඔබ වහන්සේගේ දේශනාව තුලම සමාධිගත වුණා කිව්වා. ඇත්ත වශයෙන්ම මං ආවේ කොහෙන්දන්ද? යන්නේ කොහෙද? ඉන්නේ කොහෙද කියලාත් මතක නෑ කිව්වා. තනිකරම සමාධියට ගියා කිව්වා. තේරුණේ? අදත් ඉන්නවා මේ මහත්තයා ඔන්නම් මට ඉතින් එක්කලා කියන්නත් පුළුවන්. මේ මා එක්කලා කිව්වා ආම්දුරනේ මම එනවා කිව්වා ඊට ආයෙත් මනින් භාවනා කරන්න. ඊට ආයෙත් මනින් භාවනා කරන්න එනවා කිව්වා. තේරුණේ? ඉතින් අන්න එතෙන්දී මට පැහැදිලි වුණා මට එහෙම පුළුවන් නම් මේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඈ ආනුභුබ්බේ කතාව දානකතං සීලකතං සග්ගකතං ආදී වශයෙන් පටන් ගෙන දේශනා කරනකොට කවුද පින්නතුනේ සමාධියට යන්නේ නැත්තේ? සියලුම දෙනා සමාධිගත වෙනවා. අන්න එතෙන්දී උන්වහන්සේට පේනවා ඈ කල්ල චිත්තං මුදු චිත්තං උදග්ග චිත්තං පසන්න චිත්තං මේ කට්ටිය දැන් සමාධිගත වෙලා අවසానයි. මේ ගහම තැම්පත් කරන්න පුළුවන් සුදුසු හිතක් තියෙනවා. ප්‍රසන්න හිතක් තියෙනවා, මෘදු හිතක් තියෙනවා. ආනී අවස්ථාවේදී උන්වහන්සේ චතුරාරි සත්‍ය ධර්මයේ දේශනා කරනවා. බුද්ධානං සාමුක්ඛංසිකා ධම්ම දේශනා තම්පකාසේසී සම්බුදුවරයින්ට පමණක් සීමා වුණු දේශනාව. කිසිම ශාසනයක නැති දේශනාව මොකද්ද? චතුරාරි සත්‍ය දේශනාව කිසිම ශාසනයක නැහැ. සාමුක්ඛංසිකා ධම්ම දේශනා කියන්නේ ඒකයි. බුද්ධානං සාමුක්ඛංසිකා ධම්ම දේශනා බුදුවරුන්ට පමණයි ධර්ම දේශනා සීමා වෙලා තියෙන්නේ. හැබැයි අපිටත් එක්කලා අපි බුදුවරුන් එක්තරා ප්‍රමාණයකට වන්නේ නේද? එහෙම නේද? ඒක තමයි. ඒ බුද්ධ ශාසනයේ විතරයි දේශනාව තියෙන්නේ. අනිත් ශාසනවල නෑ. දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං සේයතාපි නාම සුද්ධං මත්තං අපගත කාලකං පිරිසුදු රෙද්දකට සායම් පවනකොට යම්සේ උරාගන්නේද ආන් මේ විදියට තස්මින් ඒ වාසනේ විරජං වීතමලං ධම්මචක්කුන්දපාදී ආසනේ නැකෙදින් ඉස්සලා ධම්මස ඇති කරගෙන යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං යමක් හටගත්ත දෙයක් නම් ඒ සියල්ලක්ම නිරුද්ධ කළ යුතුයි කියන தත්ත්වයටපත් වෙලා නැගිටිනවා. හටගත්තා වූ සියලුම දේවල් ලෝකයට අයිති ඒ සියලුම දේවල් නිරුද්ධ කළ හැකි නිරුද්ධ කළ යුතුයි කියන தත්ත්වයටපත් වෙලා ඒ කට්ටිය ආසනෙන් නැගිටිනවා. සෝතාපන්න කියන්නේ ධම්මස කියන්නේ නම් මේකයි. තේරුණා නේද? ඉතින් ආන් ඒ සඳහා තමයි මේ පින්නතුන් මේ පන්තියට සහභාගී වෙන්නේ. භාවනාව කියලා කියන්නේ ඔන්න ඔකයි. ಗುಣධම් වඩවා ගන්නවා කියන එක. සිතනවා කියන එක, චින්තනය කියන එක. එවනම් මේ පින්නතුන් චින්තකයන් වෙනවා දකින්න මම කැමතියි. දාර්ශනිකයන් වෙනවා දකින්න කැමතියි. එහෙමනම් මේ පින්නතුන්ට මේ භාවනා වැඩසටහන ඉදිරියට අරඤ්‍යාව සඳහා අවශ්‍ය කරන දිරිගැන්වීමක් පමණයි මම මේ අවස්ථාවේදී සිද්ධ කළේ. අනිත් දවසේ සද්ධා භාවනා, සීල භාවනා, සමාධි භාවනා, ධාතු මනසිකාරය, පටික්කෝල මනසිකාරය, එතකොට ප්‍රඥා භාවනාවෙහි කායානුපස්සනාව පිළිබඳව චිත්තානුපස් වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, සතර සතිපට්ඨානෙ පිළිබඳවම ඊටාම සාරගර්භ දේශනා මාලාවක් මම පවත්වනු ලබනවා. මේ පින්නතුන් පැමිණෙන්න, අසන්න, දරා ගන්න, ඒ ගැන සිතන්න, විමසන්න සතර සතිපට්ඨානය දකින්න. ඊළඟට සතර ඉද්ධිපාද ඇති කරගන්න. සතර සම්‍යක් ප්‍රදන් වීර්යය වඩව ගන්න. පංච ඉන්ද්‍රිය පංච බල සත්පුජ්ජංග වඩවාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළු වෙලා ඉදිරියට ගමන් කරන්න. ඒ සඳහා මේ භාවනා වැඩසටහන මේ දේශනා මාලාව පවත්වාගෙන යනු ලබනවා. හැබැයි සෑම දවසකම එන්න ඕනේ මම මේක ඊටාම අනුපිළිවෙලට ක්‍රමානුකූලව පියවරෙන් පියවර පියවරෙන් පියවර ඉදිරියට අරයි යන්නේ. මුර ඇර ඇර ආවට නම් වැඩක් වෙන්නේ නැහැ. ඒකක් කියන්න එපාය. දිනපතාම එන්න. ඔන්නම් සෙනසුරාදා 8 ඉඳන් 11 වෙනකන් නැහැ. ඉතින් සතියකට එක දවසනේ. ඉතින් සෙනසුරාදාවල් 12ක් 14ක් කොමටත් මාස දෙකක් තුනක් නම් යනවා. ඒක නම් ඉතින් අඩුවෙන් කරන්න බෑ මම එහෙම කරන්නෙත් නෑ. මේ භාවනා පන්තිය බොහෝම පැහැදිලිව ඊටාම සරල විදිහට හීන්සරේ අරයි යන පන්තියක් මේක. දැන් මේ පිටපන්ති තියෙනවනේ ඒව මම සති 8න් 12න් ඉවර කරනවා. මොකද ඊට වඩා කාලයක් ගන්න බෑ මට ඒ තැන්වලදී. මේකට මට ඕන තරම් කල් ගන්න පුළුවන්. පන්තියක් ඉවර කරා කියලා මේ අනික් කට්ටිය නවතින්නේ නැහැ දිගටම එනවනේ. ඉතින් මේ එන්න එපා කිව්වත් එනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක නිසා මම මේ පන්තිය බොහෝම හීන් සැරේ හීන් සැරේ ඉදිරියට අරන් යන පන්තියක්. ඕනෙම පොඩි කෙනෙකුට තීරුම් ගන්න පුළුවන් විදියට අරන් යන පන්තියක්. ඒක නිසා මට අවශ්‍ය කරන්නේ හැමදාම මුර ඇර ඇර එන්නේ නැතුව දිනපතාම පැමිණෙන්න. ඉතින් ඔයගොල්ලෝ පැමිණෙනවද නැද්ද කියලා මට එක දාන්න අවශ්‍ය ගමන්නේ අවංකව කරන්න එච්චරයි. නැත්තම් මට ඕනම් නාම ලේඛනයක් තින් යවන්න බැරිය. ඇබ්සන්ට් ප්‍රසන්ට් කියලා දාන්න ඉතින් මට වැඩක් නෑ ඒවා. බින්දුව දානවා එක දානවා මටව බලබලා ඉන්න වෙලාවකුත් නෑ. ඉතින් අවංක බව තියෙන්න ඕනේ. මං කියවනේ අවංක වෙන්න ඕනේ කියලා. අවංකව ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදහස ඇති කරගෙන එන්න තේරුම් ගැනීමේ හැකියාව ඒ කට්ටියට තියෙනවා. ඒ කට්ටිය හොඳ බුද්ධිමත් පිරිසක්. තව මේ අඩුපාඩු තියෙනවා නම් මම සකස් කරලා දෙන්නම්. හිතන්නත් උගන්වන්නම්, විමසන්නත් උගන්වන්නම්, සමාධියට යන්නත් උගන්වන්නම්. ඒක මට පුළුවන් කරන්න. සමාධියට යන්න බෑ එමුදාම එන්න ඕනේ. එන්නේ නැතුව එහෙම මෙහෙන් ඇවිදින්න නම් බෑ. සීල සමාධි ප්‍රඥා කියන මේ අනුක්‍රමයෙන් අපි ඉදිරියට ගමන් කරමු. බෞද්ධ සීලය කියන එක මම ඇති කරලා දෙන්නම්. පාරමිතා සීලය, ස්වාධීන සීලය, නිදහස් සීලය, එතකොට සප්ත විසුද්ධිය, සප්තාර්ය ධන මේ ඔක්කොම ඇති කරලා දෙනවා. මෙතෙන්දී බලාපොරොත්තු වෙන්න ඕනේ ඕවා තමයි සෝවාන් සෝවාන් නෙමෙයි. බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ධර්මයේ කොච්චර දුරට අපිට අවබෝධ වෙනවද කියලා. සතර සතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සම්‍යක්ප්‍රදං වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්පොඥංග, එතකොට සප්තාරිය ධනෙ, සප්ත විසුද්ධිය, පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍ය, තිලක්ෂණය මේවා දුර කොච්චර දුරට දැන් අපි අවබෝධ කරගෙන තියෙනවද කියලා තමන්ම හිතාගන්න මේ පන්තියට ඇවිදින්න මාස දෙකක් තුනක් ඇවිදින්න බලන්නකෝ. එතකොට තමන්ටම පැහැදිලිව අවබෝධ වෙයි දැන් අපිට මේ කියන දේවල් එක්තරා ප්‍රමාණයකටවත් තියෙනව නේද කියලා. ඉතින් ඒකත් මතක් කරමින් දැනට අදට નિયમિત භාවනා වැඩසටහන මෙතනින් સમાપ્ત කරනවා. සෑම සිනසුරාදාවකම 8 ඉඳන් 11 වෙනකන් මේ භාවනා පන්තිය පවත්වනු ලබනවා. එහෙමනම් ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැක වරණයි. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තියා බුද්ධං පූජේමි ධම්මං පූජේමි සංඝං පූජේමි ජරා මරණං ආපරිමුංචිස්සාමි